මීතිරිගල නිස්සාරණ වනය 1983 ජුලි 19 දින ලිපිය. නමවන දින ධර්ණ ලිපිය ලැබුණි. පහත දැක්වෙන කරුණු දන්වන ලෙස ලොකු හාමුදුරුවෝ මට උපදෙස් දෙති. ආදරය යනු ලෝකයේ ඊතා ප්‍රබල වචනයකි. ඒ හැම විටම ආශාව හා සම්බන්ධය. නිදසුන් දරුවෙකු පිළිබඳව ආදරය ආදියයි. මේ ලෞකික මට්ටමේ සිට ලෝකෝත්තර මට්ටමට එනම් තණ්හාවෙන් බරිත වූ ලෝකයට ඔබෙන් ඇති මෛත්‍රියට පත්විය හැක්කේ ආදරය වෙතින් තණ්හාව නම් අංගය වෙන් කර මානසික දුක් හා ශාරීරික දුක් රහිතව සියල්ලෝ නිදුක් වෙත්වා සන්තුෂ්ටියට සැපතටපත් වේවා යැයි ප්‍රාර්ථනා කිරීමෙන් පමණකි. ආදරය හා බැඳී ඇති තණ්හාව නැමැති අංගය දරුණු බවට පත්වී ආදරයට පාත්‍ර වී ඇති අය පෙලෙන්නට පටන් ගනී. ආදරය හානි පමුණුවන්නේ මෙන්න මේ තණ්හාව ක්‍රියාත්මක වන විටය. මේ නිසා තථාගතයන් වහන්සේ මෙසේ වදාළහ. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හා විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං මුලදී අවශ්‍ය වන්නේ බාහිර අපේක්ෂාවලින් තොරව සමාධිය කෙලින්ම වර්ධනය කර ගැනීමය. සමාධිය වැඩුණු කලෙහි දේවල් වල යථා ස්වභාවය හෙළිවෙයි. මෙසේ යථා ස්වභාවය දකින විට මනස ශුන්්‍යතාවය වටහා ගනී. සිදුවිය යුත්තේ මේ ආකාරයට නිසා ශුන්්‍යතාව සොයමින් ඒ පසුපස දිවිය යුතු නැත. ශුන්්‍යතාව ස්වභාවිකව ස්වයංක්‍රීය සිදුවීමක් ලෙස નિરાයාසයෙන් ඒමට අවකාශ දිය යුතුය. මෛත්‍රී කිරීම එවැනිය. කරුණාව ඊට වඩා යහපත්ය. උපේක්ෂාව ඊ타ම යහපත්ය. තණ්හා මාන සහ දිට්ඨි මැඩලමින් සිත කය හා වචනය යන තුන්දොර ක්‍රියාත්මක වන විට નિરાයාසයෙන්ම පාරමී වර්ධනය වෙයි. මේ අදහස ඔබ සිත තුළ ඇතිවීම ගැන අපි සතුටු වෙමු. දිගටම ඔබේ භාවනාව වර්ධනය වේවායයි පතමු. ඊතා ඉක්මනින් තණ්හාව සම්පූර්ණයෙන්ම සිඳමිඳ දමා ආර්ය භාවයට පැමිණීමට හැකි වේවා. මෛත්‍රියනි මීත්‍රිගල නිස්සාරණ වනය 1984 ජනවාරි 7 ලිපිය හිතවත් දායකාව 1984 ජනවාරි 4 වන දින දරන ඔබේ ලිපියට පිළිතුරු වශයෙන් ගෞරවාර්හ නායක මහා ස්වාමින් වහන්සේ මෙසේ උපදෙස් දෙති. ඔබ දක්වා ඇති අත්දැකීම් තුන වෙන්වෙන්ව සලකා බැලිය යුතුය. 1. ආලෝකය. එය ප්‍රගතියක් දක්වයි. එහෙත් ඔබ තව ඉදිරියට යා යුතුය. ආලෝකය කැකෑරීම හා අන්තර්දානය වීම යන දෙකම ස්වභාවිකය. දෙක විදුලිය තරංග මෙය වැදගත් දියුණුවකි සංසිද්ධි හට ගැනීම හා නැතිවීම යන ධර්මතා අත්දැකීමට ඔබට ඔබ පටන්ගෙන ඇති බවින් පෙනේ මෙය සියලු සංස්කාරවල අනිත්‍යභාවය වටහා දෙන විපස්සනා ඥානය වෙත ඔබ ගෙන යයි ඒ තවදුරටත් දියුණු වීමට හරින්න එහෙත් ඊටාම ස්වභාවික අන්දමට කිසිවක් බලෙන් කරන්න එපා. 3. අධිකව ඇසෙන ශබ්ද මේ ගණන්ගත යුත්තක් නොවේ. එයින් හැඟවෙන්නේ ඔබේ චිත්ත ඒකාග්‍රතාවය වැඩි වී ඇති බවය. එවැනි මානසික තත්වයකදී ඊතා සුළු ශබ්දයේ පවා බොහෝ අධික වී ඇසෙයි. එපමණක් නොව දිගටම පවතිනා වූ නතර වීසේ දැනෙනවත් දැනෙන්නටද පිළිවන ශබ්දයක් ඇසෙන විට ශබ්දයක් ශබ්දයක් කියා හෝ ඇසෙනවා ඇසෙනවා කියා මෙනෙහි කරන්න ඔබේ ව්‍යායාමය සත්‍ය අවබෝධය පිණිසම වේවා මෛත්‍රියනි 1984 ජනවාරි 14 වන දින ලිපිය අති ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඊතා කරුණාවෙන් මාහට එවා ඇති උපදෙස් පිළිබඳව බෙහෙවින් ස්තුති කරමි මගේ උපරිම ශක්තියෙන් ඒවා පිළිපැදීමට උත්සාහ කරන්නෙමි කෙසේ වුවද මා කලින් කී අධිකව ඇසෙන ශබ්ද ගැන එක් කාරණයක් ඔබ වහන්සේට කීමට කැමැත්තෙමි. දැනට මද කලක සිට මට විවිධ වූ ශබ්ද ඇසෙන්නට වී ඇත. 1. ගුමුනාදයක්. 2. පල්ලියේ ඇති රජතමය සීනුනාදය. ඇතැම් විට මේවා එක් වී එක නාදමාලාවක් බවට පත්වේ. 3. එකට එක් වූ විවිධ ශබ්ද රාශියක් මේවා මට විවිධ අවස්ථාවලදී ඇසේ. මද වේලාවකින් නැති වී යයි. එහෙත් ශබ්දය පිළිබඳ මේ අවසාන අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස්ය. එය එක ක්ෂණයකින් පැන නැගී අහසට විදුනේය. ඉක්බිති මුළු අහස් තලය හා අවකාශය මුළුල්ලේම විහිදී ගොස් විශාල හත්තක මුදුනමෙන් වී නැවත ෂණයකින් අන්තර්දාන විය. මේ ෂණික බව එහි විශේෂ ලක්ෂණය විය. මීට පෙර ඇසුණු සියලු ශබ්දවලට වඩා එය වෙනස් වූයේ ඒ ලක්ෂණය නිසාය. එය මීට පෙර මා දැකීම හරහා ලැබූ අත්දැකීමට බොහෝ සමානය. එහෙයින් මගේ නළලෙහි දිස්වන ආලෝකයද මට ඇසට පෙනෙන්නා වැනි මේ ශබ්දයේද යම් ආකාරයකට එකිනෙක හා සම්බන්ධයයි මට අදහස් වේ. මගේ මේ අදහස වැරදිදයි සිතේ. මා විසින් අනුගමනය කළ යුතු තවත් උපදෙස් ඇතනම් ඒ සඳහා මම ලියුම් කවරයක් මේ සමග එවමි. එසේ උපදෙස් නැත්නම් ඔබ වහන්සේ උපදෙස් දී ඇති ආකාරයට භාවනා කරන්නෙමි. සෑම විටම කරන පරිදි සුබ ප්‍රාර්ථනා සමගින් ඔබ වහන්සේගේ යටහත් ශිෂ්‍යාව 1984 අප්‍රේල් 8 වෙනි දින ලිපිය අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්ස අලුත් අවුරුද්ද සඳහා සුබ පැතුම් එවීමට මේ ලිපිය ලියමි මා කලකින් ආරණ්‍යයට නොපැමිණි නමුත් ඔබ වහන්සේගෙන් නියෝජනය වන උතුම් ගුණාංග මගේ සිතෙහි දැඩිව සන්නිටුහන් වී අපොත්කල වශයෙන් මට මඟ පෙන්වන්නාසේ දැනෙයි. මට මඟ පෙන්වමින් මා මහත්සේ ධෛර්යවත් කරවන මේ ප්‍රධාන බලවේගය ධර්මයේ පිළිබඳ පොද්ද භාවනාවද සමග එක් වී අන්‍යයන්ට උපකාර කිරීමට මා පොළඹවයි. මෙසේ අන්‍යයන් වෙනුවෙන් මවත්ය හැර දැමීම ඉමහත් ප්‍රීතියක් උපදවන්නකි. ඔබ වහන්සේගේ අන්තිම ලිපියෙහි භාවනාවෙන් උපදනා ප්‍රීතියද ශ්‍රද්ධාවද සිතේ හා කයේ සැහැල්ලු බවද වීරයද ගැන මෙනෙහි කරන ලෙස උපදොස් දුන්සේක. මේ මාර්ගයේ යන විට මගේ චරිත ස්වභාවයේ පැහැදිලි වෙනස් වීම හටගෙන තිබේ. 1 මගේ හදිසි කෝපය වඩ වඩාත් පාලනය වී ඇත. කරුණාව නැමැති පසුබිමේ සිට අවබෝධ කර ගැනීමට මා ඉගෙන ගන්නා විට අප්‍රසන්න ගුණ ගිලිහි යයි. දෙක ඇලීම් අඩුවෙමින් යන සෙයින් සිතේ සහනය අධික වී ඇත. අද භාවනාවේදී මාදුරු දර්ශනයකදී ශරීරය හා මනස අසීමිත ඌත් දෙලෙන්නා ඌත් විශාල අවකාශයක් තුල අන්තර්දාන විය. ඒ අනුව වෙනස් වන සුළු දේවලට ඇලී සිටීම මෝඩකමකි. මේ දර්ශනය මගේ සිතෙහි තැන්පත් කරගෙන මම වෙනස් නොවන දෙය සොයමි. එකට එක් විය යුතු විරුද්ධ ගුණාංග දෙකක් වන මනසේ උපේක්ෂාව සහ වීරය ඇතිව කරන මේ සෙවිල්ල සඳහා මගේ තණ්හාවද එක් කරමි. එවිට පැහැදිලිව හා ඍජුව ප්‍රතිබාණයෙන් දැකීමටත් දැනීමටත් පිළිවන. සත්‍ය යම් ප්‍රමාණයක දැනගැනීමට හැකිවන මේ ගම්බීර මාර්ගයේ යාමට මම ඉවසීමෙන් හා යටහත්ව යෙදෙමි. ඒ වනාහි හැම අයෙකු තුලම ජීවමානව ඇත්තා වූත් හැම තැනකම පවතිනා වූත් නිර්වාණ ධාතුව සෙවීමේ ක්‍රියාවලියයි. මාහට දෙන මේ අනුපමේය උපකාර පිළිබඳ ගෞරවාර්හ ස්වාමීන් වහන්සේට නැවතත් ස්තුති කරමි. මා විසින් කළ යුත්ත සෑම දවසකදීම මට වඩ වඩාත් පැහැදිලි වේ. දැන් ඇත්තේ නොපසුබට අදිෂ්ඨානයෙන් යුතුව කිරීමය. මගේ ආචාර්යයන් වහන්සේට සදාකල් කෘතඥතාව හා ස්තුතිය පුද කරමි. මීතිරිගල නිස්සරණ වනය 1984 මැයි 30 දින ලිපිය හිතවත් දායිකාව පංච බල නැමැති අභ්‍යන්තරික බල පහ භාවනාව ඇසුරෙන් පරිණතියටපත් වූ විට ඒ මනසට මහත් බලපෑමක් ඇති කරවයි. එහි ප්‍රතිඵලය දීර්ඝකාලීනව පවතී. ඒ බල පහ නම් ශ්‍රද්ධා වීරිය, සති, සමාධි හා ප්‍රඥායි. ඒවා මනසේ පවතින්නේ දුර්වල අයුරින් නම් මානසික උපස්ථಿತಿ ඉක්මනින්ම ගෙවී යයි. ප්‍රබල අත්දැකීම් වැඩි වේලාවක් පවතින බව පෙනෙන නමුත් ඒවාද අස්තිර බව ඔබ විසින් මෙනෙහි කළ යුතුය. අපේ සිරුරේ හා මනසේ ඇති කිසිවක්ම තත්පරයකින් කොටසක් තුලදීවත් ස්ථීරව නොපවතී. සෑම දෙයක්ම පවතින්නේ වෙනස් වීම නැමැති අඛණ්ඩ ප්‍රවාහයකය. එහෙයින් භාවනාවේදී සිදුවන කිසිවක් කෙරේ ඔබ අසාක්ත විය යුතු නැත. ඒ වෙනුවට තියුණු උද්‍යෝගී විචක්ෂණ දැනුවත් බවකින් සතිමත් වී හැම දෙයක්ම යන්නට හැරිය යුතුය. ඔබ ආනාපානය වැනි යම් එක් මුල් කර්මස්ථානයක් භාවනාවේ පදනම සේගෙන අනෙක් භාවනා ඊට ආදේශක ලෙස ගත යුතුය. බොජ්ජංග හෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක් නොව සත්‍තිෂ් බෝධිපාක්ෂික ධර්මද සමගාමීව දියුණු වන්නේ එවිටය. එහෙත් ඒ සියල්ලෙන්ම උත්තරීතර වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔබේ ප්‍රගතිය ගැන මම සතුටු වෙමි. එහෙත් ඔබ එපමණින් සෑහීමකට පත්විය යුතු නැත. මක්නිසාදයත් සතුටෙහි ගැලී සිටීම තවදුරටත් ඉදිරියට යාමට බාධකයකි. මගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කියන්නේ නම් ඇස් පෙනීමට වඩා මට කරදරයක් වී ඇත්තේ වයස්ගත වීමෙන් සාමාන්‍ය ශාරීරික දුර්වලතා හටගෙන තිබීමයි. එහෙත් එය මේ අස්තිර ශරීරයේ ස්වභාවයයි. එහෙයින් ඒ එසේ තිබුණාවේ. එහි ප්‍රතිඵල ලෙස මම දැන් කොහෙවත් නොයමි. එහෙයින් කොළඹ වස්විසීම සිතන්නටවත් නොහැකි දෙයකි. සංසාරයෙන් නිදහස් වීමට ඔබ දරන උතුම් ව්‍යායාමය සාර්ථක වේවා. බෝධි භික්ෂුන් වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ ලියන ලද පොතක් මහනුවර බෞද්ධ පොත් ප්‍රකාශන සංගමය මෑත භාගයේදී පළ කර ඇත. එය කියවීම ඔබට උපකාරවත් වනු ඇත. මෛත්‍රියනි මීතිරිගල නිස්සරණ වනය 1984 ජුනි 20 ලිපිය හිතවත් දායිකාව ගෞරවනීය ලොකු හාමුදුරුවන්ට එවූ ලිපිය ලැබුණි. උන්වහන්සේගේ උපදෙස් පරිදි මේ ලිපිය ලියමි. නලලින් උපදින ආලෝකය දැනට කරගෙන යන භාවනාවට සම්බන්ධ බව සැලකිය යුතුය. එය එසේ වුවද එයත් යම් හේතුවක ඵලයක් නිසා එහි නයිසાર્ගිකව ප්‍රවණතාව නම් එයත් යම් අවසානයකට පැමිණෙන බවය. අන්තිමට සඳහන් කළ ශබ්දය විශේෂයෙන් සැලකිය යුත්තකි. ඊට හේතුව ඊතා කෙටි කාලයක් තුලදී බොහෝ දේවල් සිදු වී තිබීමය. ඒ ශබ්දය ගැන විශේෂයෙන් සලකා බැලිය යුතුය. එය ඇත්තටම ඒ වේලාවේදී හටගත් ශබ්දයක්ද නැත්නම් ඊට පෙර අවස්ථාවක මනසේ හටගත් ශබ්දයක සංජානනයක්ද කියා. පෙර අවස්ථාවකදී මනසේ හටගත් ශබ්දයක් මනස මේ ආකාරයට සමාධිගත වූ විට ඉදිරියට පැමිණීමේ ප්‍රවණතාවයක් තිබේ. මනසේ ගැඹුරෙහි ගිලී ඇති දේ මතුවීමේ ප්‍රවණතාවයක් තිබේ. ඇතැම් විට ඒ වේලාවේදී කියන්නාක් මෙන් අර්ථවත් වචනද ඇසෙයි. මේ අන්දමේ දේවල් සිදුවන්නේ මනස ඒකාග්‍ර වූ විටයි. ඒ කෙසේ වෙතත් ශබ්දය අනිත්‍ය බව පැහැදිලිය. මෙහිදී ශබ්දයේද අනෙක් සියලු අත්දකින දේ මෙන්ම අනිත්‍ය බව වටහා ගත යුතුය. ෂඩ් ඉන්ද්‍රිය වලින් එනම් ඇස කන, නාසය, දිව, ශරීරය හා මනස වෙතින් ලැබෙන සියලුම දේවල් අනිත්‍ය බවද ඒ දේවලට සම්බන්ධ ඇලීම් හා ගැටීම් සියල්ල පැත්තකට දැමිය යුතු බව හෝ ඉන් මිදිය යුතු බවද දැකීම පුරුද්දක් වශයෙන්ම විය යුතුය. අප නොදනුවත්වම පුරුද්දක් වශයෙන් ගත් ඇලීම් අපේ මනසේ ගැඹුරින් තැන්පත් වී ඇත. අප ඒවා වටහාගෙන තිබේ. මේ අත්දැකීම් වටහා ගැනීම පුරුද්දක් වශයෙන්ම කළ යුතුය. එවිට එහි ප්‍රතිඵලය වන්නේ ඒ අයුරින් ඇලීම් හෝ ගැටීම් හට නොගැනීමයි. ඔබ තුල ගැඹුරු සමාධියක් හටගන්නා බව දැන් පැහැදිලිය. එහෙයින් අවසානයේ වශයෙන් මට කීමට ඇත්තේ ක්‍රමයෙන් වර්ධනය වන මේ සමාධියට බාධා නොවන පරිදි දිගටම භාවනා කළ යුතු බවය. මෛත්‍රියනි